ඒකනම් සාවධානවන්න මම මේ ප්‍රථමයේ සත්‍යඥාන සූත්‍රය අසින් දේශනා දෙකක් පිළිපැදලා යදුණු කන්‍යා සඳහා මේ දක්වා කරන දේශනාවල සාමත්ම කෙටි සාරාංශයක් බලමින් දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා අප මේ සෑම කුසලයක්ම කරන්නේ නිවන් ලබා ගැනීමටයි නිවන් ලබා ගැනීමද නම් පංචස්කන්ධයේ යථාර්ථයේ යථාර්ථය කියන අවබෝධ කරගෙන ඒක භවනාවෙන් අත්දකින්නට ඕනේ. අන්නේ අවබෝධය ලැබීමට හේතු වන ආකාරයේ දේශනාවක් තමයි කියන සූත්‍රයක් තමයි සත්‍යස්ථාන සූත්‍රය කියන්නේ ඉදක්කේ නිස්සාන හතක දක්ෂෝ කෙනෙක් සිටිනවා නම් ඒ වගේම තුන් ආකාරයකින් නොවන දුරසෙන් සාධාරණව පුළුවන් කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනෙකුට සහත්ව කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා කියන පාඩේ විස්තර කරමින් බුදුහාමුදුරුවෝ ඒ ස්ථාන හත මොකද්ද නැත්නම් ඒ ආකාර තුන මොකද්ද කියන කාරණා විස්තර කරනවා. එතකොට ඒ ආකාර හතක් දක්වන්න දකින්න තියෙන කීයකින් දක්වතාව ලැබෙට කරගන්න දෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මයන් අතරින් එක එක ස්කන්ධයක් කරගෙන ඒ එක එක ස්කන්ධයක් පිළිබඳව හත්හත් ආකාරයකින් කරුණු අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ රූපේ ගැන අපි කතා කරොත් රූපේ ලැබෙන්න තෝරන රූපය ඇතිවීමේ හේතු රූප සමුදය දකින්න තෝරන රූප නිරෝධය දකින්න තෝරන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව දකින්න තෝරන ඒ සමතරව රූපයෙන් ලැබෙන ආස්වාදයක් ආදීනියක් නිස්සාරණය බවත් නිදහස් වීම කියන එකක් දැක්වෙන්නේ මෙතන කර්ම හතක් තියෙනවා. මේ ආකාරයෙන් මේ කර්ම හතම වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් වලට ඒ කොටස් වලට ප්‍රකාශ කරලා තිබෙනවා. ආකාර තුනකින් නුවණින් පරික්ෂා කරනවා කියන්නේ නුවණින් විමසීම සඳහා දක්වනවා කියන්නේ ධාතු වශයෙන් මේ පංචස්කන්ධය දකින්නට ඕන ආයතන වශයෙන් දකින්නට ඕන ඒක තුන්වෙනි කාරණාව තමයි පටිච්චසමුප්පාද ධර්මයවත් ඒක බලගන්න වශයෙන් දකින්නට ඕන ධාතු ආයතන පටිච්චසමුප්පාද මේ ආකාර තුනම මේ පංචස්කන්ධය පිළිබඳව විනිවිද දැකීමක් අපි ඇති කරගන්න ඕනේ අන්න එහෙම කරොත් අපිට පාස්යෙන් යන්න ලබන්නට පුළුවන් සම්මාදිට්ඨිය සම්මාදිට සම්බුද්ධංගේ මන්නේ පඤ්ඤා බලයෙන් නුවණ හා සම්බන්ධව ධර්මයන් ලැබෙනවා එතකොට මේ දක්වා අපි මේ කරුණු වලින් රූපය කියන්නේ මොකක්ද කියලා කතා කළා. රූපය කියනකොට සත්තාවෝත මහ භූතා, චතුන්නන්ත මහ භූතා නම් පාදාය රූපං ධම්මොත් රූපං කියන පාඩයෙන් අපි ඉස්සර කළේ. සතර මහා භූතය කියන්නේ පඨමේ ආපෝතේ ගෝවායෝ කියන මූල ධාතු හතර සහ මේ මූල ධාතු හතරෙන් සහ යම් කිසි උපාදාය රූප කොටසක් තියෙනවා නම් මේ උපාදාය රූප කියනවා ඒකට වෙන කතා කරනකොට ඒකටයි රූපස්කන්ධය කියන්නේ. ඒතකොට රූපේ කුමක්ද කියන එක අපි එදා පැයක පමණ විස්තරයකදී ඉදිරිපත් කළේ මොනවායි කාරණා. ඊට පස්සේ අපි දේශනා ඉදිරිපත් කළේ රූප සමුදය ගැනයි රූපය කියන්නේ හේතුව. විශේෂයෙන්ම මනස තරංගයක තියෙන රූපය ගැන අපි කතා කළේ බාහිර අදීන් වස්තු වල තියෙන රූප ගැන. ඒකෝට ඉමේජ් එකක් තියෙනවා රූප සමුදය වශයෙන් ලක්වන පිට ආකාර දෙක තුනකින් එකක් තමයි කර්ම නිසා චිත්ත චිත්ත නිසා චිත්ත චේත නිසා ආහාර මේ කියන කර්ම හතර නිසා කර්ම චිත්ත චිත්ත ආහාර කියන කර්ම හතර නිසා රූපය තියෙනවා ඒකම සූත්‍ර පිටකේ දැක්වෙන පරිදි කබලේකාරාකාර, පස්සාකාර, මනෝ සංකේතනාහාර සහ විඥානාකාර නිසා රූපයක් වෙන ආකාරය දක්වා ඒකත් තමයි තවත් එක් ආකාරයක් ප්‍රකාශ කරලා සමාධි භාවනා සූත්‍රය අස්යෙන් මේ රූප යන උපාදාන කිරීම තුළින් කර්ම සංස්කාර රැස් කරගෙන ඒවා මරණ මොහොතේ සිහිපත් වීම නිසා නැවත නැවත ඉපදුනාට පස්සේ නැවත නැවතත් මේ රූප සම්බන්ධයෙන් පහළ වීමක් ඇති වෙනවා කියන කාරණා. මේ විදිහට ඒ රූප සමුදය ගැන කතා කරලා මේ දක්වා කියපු කරුණු වලින් තාමත් වෙන කෙලෙස්ාරාංශය අනෙකයි. ඒකට අද කතා කරන්න තියෙන්නේ රූප නිරෝධය ගැන. අපි රූප සමුදය ගැන කතා කරනකොට කියනවා ආස්කාර සමුදය, රූප සමුදය කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙනවා කියන්නේ. ආහාර නිසා රූපය තියෙනවා කියන එකයි ආහාර සමුදය රූප සමුදය කියන එකේ සිංහල අදහස. එතකොට රූප නිරෝධය ගැන කතා කරනකොට බුදුහාමුදුර දක්වන්නේ ආහාර සමුදේ නිසා ආහාරයෙන් නිසා රූපය ඇතිවනවා නම් අනිවාර්යයෙන්ම ආහාර නිරෝධා රූප නිරෝධෝ වේසනේ ආහාර නිරුද්ධ වීමෙන් රූප නිරුද්ධ වෙනවා. මේක තමයි කියලා තියෙන්නේ මේ සූත්‍රයේ රූප නිරෝධය ගැන කතා කරනකොට ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධ වීමෙන් රූප නිරුද්ධ වෙනවා කියන කතාව. මේ රූප නිරෝධය කියන එක ප්‍රායෝගික වශයෙන් බලනකොට බුදුහාමුදුරේ ආකාරයෙන් දැක්වට ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා ඒ විදිහට පමණක් දැකලා අපිට භවනා යම් අත්දැකීමක් ලබන්නට බෑ. එතකොට මේ රූප නිරෝධයේ අවස්ථා තුනක් ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන්. එකක් තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළ පරිදි යම් කිසි රූප කොටසක් ඇතිවීමට යම් කිසි හේතුවක් තිබුණා නම් යම් කිසි ආහාර ගැන ප්‍රත්‍ය අනුශේඛාවක් තිබුණා නම් ඒ ප්‍රත්‍ය නිරුද්ධ වීම නිසා ඒ ප්‍රත්‍ය නිසා හටගත් රූපය නිරුද්ධ වෙනවා. මේක නොතේරෙන්න පුළුවන් නේද? මේ උදාහරණ දෙකක් කියලා මම තේරෙන්නේ. අපි කියවා කර්ම නිසා රූප හැදෙනවා, චිත්ත නිසා රූප හැදෙනවා, ඉක්ක නිසා හැදෙනවා, ආහාර නිසා හැදෙනවා කියන. දැන් අපි හිතමුකෝ චිත්ත නිසා රූප හැදෙනවා. අපිට චිත්ත සංනස්ස, පිළිතුමස්ස හොඳට තේරෙනවා නම් අපේ මොහොනස්ස සංනයි සමනස්ස එක්ක එකපාරටම සංහසිතන්නේ කියන්නේ එතකොටම සංහසිත යනකොටම බැලුව කෙනෙකුට ඒක එකපාරටම තේරෙනවා මාද සංහසය කියලා අර මූණ කළු වෙනවා විරූප වෙනවා ප්‍රසන්න භාවය නැතිනවා ඒකවල අර සිතේ ප්‍රසන්න භාවයේ පොදුන උද්ගත කර දුන්නා වූ රූප කොටස් විශේෂයෙන් මොහොනේ ප්‍රසන්න භාවය ආදී රූප කොටස් වල ස්වરૂපය ඒ සත්‍යය ඒ සිතේ ස්වરૂපේ නැති වෙන සංහසිතක් ඇති වෙනකොටම නැති වෙනවා ඒකයි එක වෙනස් ස්වරූපයකට පත් වෙනවා. ඉතින් මම අපේ සිත් නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙනවා. මේ සිත් වෙනස් වීම වලට අනුකූල වන පරිදිම ඒ චිත්තක රූප වශයෙන් තිබෙන ශරීරයේ රූප කොටස නැති නැති යනවා. ඒකට සිත් නිසා යම් තේ රූප කොටස ලැබුණා නම් ඒ සිත් නිරුද්ධ වෙනකොට ඒ සිතින් උපදිනා වූ රූප කොටස නිරුද්ධ වෙනවා. රූපණයෝදී ඒක අපි අවබෝධ කරගන්නට ඕන. ඊළඟට සිත් දෙකේ සිත් සිත් වලට සිත් වෙනවා. අනුදා උදාසන කාර්යයක් වෙනවා මේ හැට හතකට වගේ යම් කෙනෙකුගේ රූප සංසුකුමන විදිහට සාමාන්‍ය විදිහට පවතිනවා. නමුත් 10 ඩොලාර එක දෙක විතර වෙනකොට ආවෙන වැඩ කළා නම් එතකොට අර සුකුම භාවය නැති යන මූණ අලු වෙලා වෙනස් රූපයකටපත් වෙනවා. අර උදේ තිබුණ සීතලස්න තත්යෙන් නැතුන රූප දවල් වෙනකොට නැති වෙනවා. එතකොට දවල් කාලේ තිබුණා නම් යම් කිසි ආකාර රූප කොටසක් අවශ්‍යතාව දෙනවා දාස්නේට ආයෝෂිත දීතනවත් නාලා ආරෝණ්‍ය පිළිපදුනාට පස්සේ අර සිසිල් වාදයේ හිම ලැබුණාට පස්සේ අර තත්ත්වේ නැති හදවල් දල ආකාරයකින් ඒ කියන්නේ ස්ථේනිකාගත උපය සත්‍ය ඒකත් මුස්ලිම නැති කියන පස්සේ නැති කියන දැන් සීතල ප්‍රදේශයකට ගියාම කෙනෙකුගේ තත්ත්වය වෙනස් මතේකෝ මේ ඥානදී කෙනෙක් පුත්කල වෙන උෂ්ණ පලාතේ ගිහිල්ලා මාසයක් දෙකක් සිටියොත් එහෙම මොනවා කන්න වෙලා හංග කන්න වෙලා එහෙම මේ ඥානස්තරයටපත් වෙනවා. ඒ උෂ්ණත්වය නිසා රූපේ වෙනස් වෙන නිසා. ඒකකොට ඒ උෂ්ණත්වය නිසා ඇති වුණු රූප කොටස් ඒ කියන විතු විපාක ඒ විස්තත්වයේ නැති ගියාට පස්සේ නැති වෙනවා. ඒක නිසා විතු නිසා යම් කිසි රූප කොටසක් හටගත්තා නම් ඒ විතු නැති යනකොට ඒ විතු නිසා හටගත් රූප කොටස නැති වෙනවා. ඊළඟට අපි තුන ආහාර කියලා කියන කනබන ආහාර. ඒකට දැන් අපි කනබන ආහාර නිසා අපේ රෝග කොටස තියෙන බව දන්නවා ඒක අපි හදින් කරනවා. එතකොට ආහාර පාන නොගෙන හිටියොත් අර ආහාර පාන ප්‍රත්‍යයෙන් හටගත් රෝග කොටස් ඒවා මේ සත්‍ය නැති යාම නිසා එන්නේ නැති නැති. ඒක නිසා නැකෙත් ඉන්නකෝ කියලා ගන්න දුව තමයි ඒක තමයි කසනේ කියලා දෙලෙවලා ඉන්නද. මිනිස්සු දෙත් වෙනවා නේද කියලා කියන්නේ ඒක ඒක නිසා. ආහාර ප්‍රත්‍යයෙන් හදගත් සෝප ආහාර වලදී යනකොට නැති වෙනවා. දැනේපත් වෙන නිසා ප්‍රතිඵලය නැති වෙනවා. ඒ විදිහට මේ කොටස් තුන කියන්නේ කර්ම චිත්ත චිත්ත නිසා චිත්ත නිසා ආහාර නිසා ඇති වෙන රූප කොටස් ඒ ඒ සත්‍ය නැති යනකොට නැති වෙනවා. මේක රූප නිරෝධයක් වශයෙන් දක්වන්නට පුළුවන්. හැබැයි මේක සත්‍ය වශයෙන් රූප නිරෝධයක් කියලා කියන්නට බෑ. මොකද ඊළඟට කියන්නේ බුදුරජාණන් වහන්සේ රූප නිරෝධ ගාමනේ ප්‍රතිපදාව රූප නිරෝධ කියනකට කියන ප්‍රතිපදාවක්. දැන් ආහාර ගත්තාට පස්සේ ආහාර නිරුද්ධ වෙන එක ඒ සත්‍ය සත්‍ය විරුද්ධ වෙන්න ප්‍රතිපදාව මොකක්වත් අවශ්‍ය නැහැ. සීතෝෂ්ණයට ඇතිවන රූප ඒවා මේ සීතෝෂ්ණ විස්තරයන් වෙනස් වීමට කිසිම ප්‍රතිපදාවක් අපි ආරක්ෂා කරන්න ඕනේ නැහැ. අපේ සිත නිසා පහළවන රූප කලාප හිත නිරුද්ධ වෙනකොටම නැති යන ඒ ඕක නැති කිරීමට අපි කිසිම ප්‍රතිපක්ෂයක් අනුගමනය කරන්නට අවශ්‍ය කමක් නැහැ. ඒ කියන්නේ ආර්යසංග මාර්ගය වෙන ගුණ ධර්මයන් අපි දිනු ගන්නට අවශ්‍ය කමක් නැහැ. ඔය චිත්ත විස්තුන් නිසා හදලා සෝප ආහාර නිසා හදලා සෝප සහ චිත්ත චිත්ත නිසා හදලා සෝප නැති කර ගැනීම සඳහා ඒවා ඒ පස්සේ නැතිවෙච්ච ගමන් නැති යන රූප. ඒ නිසා මේ රූප නිරෝධය කියන එක දෙවි මම අදහස් කරන්නේ කියන කරුණ පසුව කියන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව දතිවිදේ කියන කරුණ අපිට ඔපේනවා. ඒ කියන්නේ රූපේ නිරෝධ කියන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක දකින්න දෙය කියලා බුදුහාමුදුරුවෝ හත් වෙනවා ඊළඟට. ඒක නිසා මේ රූප නිරෝධය නෙවෙයි මෙහිදී අපි අදහස් කරන්නේ අපි අවබෝධ කරගන්න ඕනේ. නමුත් මේ කරුණත් තේරුම් ගත යුතුයි. භාවනාවෙන් අත්දැකීමක් නෙවෙයි අපි මේ ඒක අවබෝධ කරනවා. එතකොට මේක අමතර රූප නිරෝධයේ වෙන්නත් පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් අපි කර්මකේ සිද්ධාහරණි කර්මයේ කියන එක ගැන කතා කරන්නේ. කර්මය තුළින් යම් කිසි රූප කොටසක් ඇති වුණා නම් ඒ කර්මය ලැබුණාට පස්සේ ඒ රූපේ නැති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මනුස්සයෙක් වශයෙන් අපි කර්ම සත්‍යය නිසා මේ ලෝකේ පහළ වුණා. ක්‍රියාත්මක මරණ මොහොතේදී කුසල රම්‍ය තේපස්සන ඒ සම්මේ විපාකයන් පස්සේ මනස ශරීරයක් ඇතිවෙනවා රූප සමුදේ ගැන කතා කරනවා මේ මනස ශරීරය අපුණ මේක ගැන මොනවද ගැන අවබෝධය තියෙන්න ඕන. එතකොට ඒ විදිහට රූපේ පහළයි. මේ මනසේ වශයෙන් උපදීමට හේතු කර්ම සත්‍ය සම්පූර්ණයෙන්ම නැති කියනනම් මේ මනස් ශරීරේ මැඩිලා යනවා. හැබැයි පස්සේ ඔක්කොම විකුණන විදිහට බාහිර පටලේ ආදී මූල ධාතු අතරම පරිවර්තනය වෙලා යනවා. එතකොට එතන රූප නිරෝධයක් තියෙනවා. මේක කර්මයේ නිරුද්ධ වී යාම තුළින් નિરાයාසයෙන්ම සිදුවන දෙයක් අපිට කරන්න අපිට කරන්න දෙයක් නෙවෙයි. ඒ කියන්නේ යන කර්මයේ ආරෝප හටගත්ත කර්මයේ නැතුණම රූප නිරුද්ධ වෙලා කියනවා. නැත්නම් අපි හිතමුකෝ කර්මයේ තුළින් අපිට සත්‍ය සම්පත් ලබා දෙන කර්මාන්ත කරලා දෙන උපසම්බද කුසල කර්ම අපිට විපාක දෙනවා විපාක දෙන නිසා අපිට ශරීරවල ලෙඩ රෝග ඇති නැතුව නිරෝගීව හොඳට ජීවිතේ පවත්වා ගන්න පවත්වන්න පුළුවන් සත්‍යයක් තියෙනවා මේක තියෙනකොට ඒ ප්‍රශ්න කර්මය තුළින් මේක පැවතුනා ඒ අතරතුර අපේ තම උපපීඩක කර්මයක් ආවා අපිට පීඩා කරන දුක් දුක් දැනිත කරගෙන අපිට සම්මත පාල එතකොට දෙද වෙන්න පුළුවන් කකුලත් බය කරෙන්න පුළුවන් මේ ආකාරයෙන්ම රූපේ වෙනස් තත්ත්වයකට පරිවර්තනය වෙන්න යන්නත් පුළුවන්. සමහරට ගෙනියන පිටලා සම්පූර්ණ වෙනස් වෙලා යන්නත් පුළුවන්. එතකොට මේ විදිහට ඒ කර්ම වෙනස් වීම නිසා කර්මයේ පිළිබඳ හටගත් රූපත් වෙනස් වෙනවා. මේකට අමුතියෙන් අපේ ප්‍රදේශ දෙයක් නැහැ මේ රූප නිරෝධනාමී පටිපදාව. නමුත් මෙතන තියෙන අපි කරුණු කොටස මොකද්ද? කර්ම සම්පූර්ණයෙන් ශේෂයෙන් තමයි සංවේ සහත් භාවය දක්වන්නේ. රහත් වෙලා කර්ම විපාක ශක්තිය ශේඛරීමෙන් තමයි නිවන් අපේ නම් පාන්නේ. ඒ දෙන්නුම් පයවට පස්සේ රූපය නැවත තියෙන්නේ මේ රූප නිරෝධය සඳහා අපි ප්‍රතිපatti පූර්ණ කරනවා. ඒක දේශිත වෙන ප්‍රයදානයක් නේ අපොෂණ ඇති කරගත යුතු ප්‍රයදානයක්. එතකොට මේ විදිහට මේ රූප නිරෝධය ගැන දතයුතු කරුණ අපි සායෝගික වශයෙන් දකින්න ඕනේ මේ රූපේ සම්පූර්ණයෙන්ම නැත්තකම නැති නැවත නූපදින විදිහටම නැති කරන ආකාරයේ රූප නිරෝධය. ඒකයි අපි දකින්නේ. ඒකට මේ රූප නිරෝධයේ භාවනාව තුළින් අත්දකිනකොට විදර්ශනා භාවනා දියුණු කරගෙන යනකොට අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් යම් කිසිම කාර්යයක් මේ රූප ගැන දර්ශනයක් අවබෝධයක් ඇති වී ගියාට පසුව හිතට රූපේ නොපෙනී යන සත්‍යයක් උද්ගත වෙනවා. ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරය දෙස බැලුවහම තමන්ගේ හිතට තේරෙනවා මේ ශරීරයේ නිමිත්ත. ඇස් දෙක අරගෙන ඇස් දෙක පියාගෙන ඉතින් නම් හිතට තේරෙනවා තමන් මෙන්න ශරීරයේ ඉඳගෙන ඉන්නවා. මේ සිටින ශරීරයේ ස්වરૂපේ තමන්ගේ හිතට දැක්ක වෙනවා. හිතට තේරෙනවා. මෙන්න මේ රූප නිමිත්ත නොපෙනී යන සත්‍යයක් ඒකට කියන්නේ මේකයි රූප නිමිත්ත කියලා. ඒකට කියන්නේ මේ රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නොපෙනීගොත් ඝන කරුවරක් වාගේ සංගේ ආකාශයක් භාවයට සිටපත් වෙන සත්‍ය බුද්ධ දේනා විදර්ශනා භාවනා කියන කෙනෙක්. මේකත් රූප නිරෝධයක්. ඒ කියන්නේ රූපයකට අරමුණ වෙන රූපයේ සිටින් නිරුද්ධ වෙලා මේ රූප නිරෝධය සඳහා මාර්ගයක් තියෙනවා. රූප නිරෝධ නම් මේ පටිපදාවක්. ඒක භාවනාවේ තියෙන අත්දැකීමක්. ඒක අමතරව මේ විදර්ශනා භාවනාවේ සමත භාවනා කරනකොට රූපාවචර පළවෙනි දේෙන් තුනෙන් හතරෙන් ධ්‍යාන තියෙනවා මේ ධ්‍යාන වලින් එහා තත්ත්ව දෙන අරූපාවචර ධ්‍යාන ඔය ආකාසන්නාසන විඥානන්තාසන අකින් සංඥාසන නිය සංඥාන සංඥාසන කියලා ඒ අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා මේ අරූපාවචර ධ්‍යාන වලට පිටපත් වෙන විට රූප නිමිති ඔක්කොම පිටට අරමුණු වෙන්නේ අපිට යනවා. සම්පූර්ණයෙන්ම අර විදර්ශනා භාවනාවෙන් ලැබපු රූප නිමිති දර්ශනයේ නැති යාමට වඩා එහා යන ස්වરૂපවල ධ්‍යානවල දෙදෙන මුල වෙච්චේ යම්තා රූප තිබෙනවා මේ රූප නිමිති කිසිවක් නැතුව සිස්සු ආකාරයට සිස්සු අබ්බේකාශයක් බවට සිස්සු අබ්බේකාශයක් දක්ෂ නිවන සත්‍යයට පිටපත් වෙනවා. ඒ කියන්නේ ඒකට මොකක්වත් උත්තරේ නැහැ. ඒ සම්බේධාවක් වගේ හිත පාටින් එහෙමත් නැහැ. ඒකෙන් දක්ෂයක් තියෙනවා. එතකොට ඒ අනුපාවතර දිමානුවකින් ගියාට පස්සේ රූප නිරෝධයක් තියෙනවා. මේ රූප නිරෝධය සඳහා ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ගමනිකාන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාවක් තියෙනවා. අර කලින් කියපු රූප නිරෝධ වලට ප්‍රතිපatti මාලාවක් නෑ. අනකම මේක විතර කියලා ගන්න. නමුත් මේ රූප නිරෝධයන් අත්දැකීමට අපෝෂණ අත්පිළිපදිය යුතු මාර්ගයක් වෙනවා. උගමනයට විත් මාර්ගයක් තිබෙනවා. මේක අමතරව දැන් අඤ්ඤා වේදිත නිරෝධය කියලා කම්මේ සමහරවල් යහලට නිරෝධ සමාපත්තිය සමවදිනවා කියලා. නිරෝධ සමාපත්තිය සමවදින්නට පුළුවන් කියලා දක්වන්නේ පොත්පත්වල හැටියට ආනාගාමී කෙනෙකුට හරි තාත්තු කෙනෙකුට පමණයි. ඒ අතරින් රූපාවචර වශයෙන් හතරක් සා රූපාවචර වශයෙන් ධ්‍යාන හතරක් තියෙනවා අතවල ධ්‍යාන නම් මේ අතරින් ධ්‍යාන සිතක් පත් කරගෙන ඒ සිතක් ඉක්මවනකොට සංඥා වේදනා දෙකම නිරුද්ධ කරාට පස්සේ ඇති වෙන කර්යයක් සංඥා වේදිත නිරෝධය කියන්නේ මේ කර්යයෙන් පත් වුණාට පස්සේ රූප නිරෝධයක් තියෙනවා රූප නිරෝධයක් කියන්නේ එතන සංඥා නිරෝධයකුත් තියෙනවා වේදනා නිරෝධයකුත් තියෙනවා ඒ රූප නිරෝධයට අමතරව ඒකෙදි රූප නිරෝධයක් තියෙනවා ඒ සඳහා ප්‍රතිමත් මාලාවක් අනුගමනය කරන්න තිබෙනවා. මේ ධර්මතව තියෙන අනිමිත්ත චේතෝ සමාධි කියලා පැත්තයක්. ඒ කියන්නේ නීති නීති කියන්නේ අර මම කලින් කිව්වා සිතට පිළිගන්න වැටෙන ස්වરૂපයක්. මේ සිතට පිළිගන්න වැටෙන නීති සියල්ලම නැති වී යනවා. සත්‍යයට කියන අනිමිත්ත කියලා. මේක දෙවෙනිට සත්‍යයක් කියලා. මේ අනිමිත්ත හේතු සමාධිය කියලා සමාධියක් තියෙනවා. ඒ සමාධිය කියන්නත් පුළන්නේ ඒ සංඥා සංඥායතනයේ කියන හතරවන අරූපාවචර ධ්‍යානයේට ධ්‍යානයේ ඉක්මවා යනවා. ඒ ධ්‍යානයෙන් පසු වෙන පැත්තට ඉතින් රූප නිරෝධ ගන්න රූප නිරෝධයක් තියෙනවා ඒ රූප නිරෝධයටත් යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා නම් කරන්න. එතකොට මේ ආකාරයෙන් මේ කියපු රූප නිරෝධයන් මේ ජීවිතයේදී අත්දකින්න පුළුවන්. ඒක අමතරව තියෙන සහස්තෝ කෙනෙක් එළුම් පාවට පස්සේ කියන රූප නිරෝධය ඒක මේ ජීවිතය අත්දකින්න බැහැ. එතකොට අපි මේ ලක්ම මේ ඇති කියන්නේ කර්ම චිත්ත ඉස්වාහල කියලා රූපය කියන හේතු හතරක් තියෙනවා. ඒක හේතු හතරෙන් අර චිත්ත ඉස්තු ආහාර නිසා ඇති වෙන රූප නිරුද්ධ වීමට වෙනම අනුගමනය කරන ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ. ඒකත් කියන ඉතිස්සම නිදීම රූප නිරුද්ධ වෙනයි. සමහර කර්ම වලින් ඇති වෙන රූප නිරුද්ධ වන රූප තියෙනවා. ඒ කර්ම නිරුද්ධ වීම තුළින් ඒ රූපත් ඉබේ නිරුද්ධ වෙනවා. අපි මොනවත් කළත් නැතත් ඒක ඒකාකාරයෙන් සිදෙනවා. නමුත් කර්මයේ ඒකකන්නට ප්‍රතිපදිමාලාව තියෙනවා කියන කාරණාව තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රකාශ කරන්නේ මේ රූප නිරෝධයේ අවස්ථා කීපයක්. එකක් තමයි විදර්ශනා භාවනාව තුළින් අත්දකිනු ලබන ශූන්‍යතාවය. ඇහැට පේන්නේ, ඇහැට පිටට පේන්නේ මේ තමන්ගේ ශරීර රූප නිමිත්ත බාහිර ලෝකේ රූප. මේකට කියන්නේ ශූන්‍යතාවය කියලා. මේ ශූන්‍යතාවය දැක්වෙන එළියමත් ඒකේ රූප නිරෝධයක් දැක්සනේ වන්නේ ඒකත් රූප නිරෝධයක්. එතකොට මේ සමතරව අරූපාවචර ධ්‍යාන වලටපත් වෙන දේ රූප නිරෝධයක් තියෙනවා. අනිත්‍යකේත සමාධියට පිටපත් වෙන දේ රූප නිරෝධයක් තියෙනවා. ඒ වගේම නිරෝධ සමාපත්තිය සමාවදීන රූප නිරෝධයක් තියෙනවා. මේ සෑම එකක්ම ලැබීමට විකම් බෑ. ඒකත් අපි භාවනාවක් වලින් අනුගමනය කරන තුනක් තියෙන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාවක් තියෙනවා. ඊළඟට කියන්නට තියෙන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි එතකොට තව එකක් තියෙනවා අර මහත්නාන්ට පස්සේ තියෙනවා පැත්තෝ බෙරදෙන යන ටෙක්නික් එකක් දකින්න බැහැ කියන කාරණාවේ ඒක තාක්ෂණික අනිත් ඔක්කොම දෙයක් දකින්න පුළුවන්. ඒක තමයි උපකරණ වලට සාරාංශයක්. එදා අපි රූප සමුදය ගැන කතා කළා. කතා කරනකොට මේකට අපි කතා කළා මෙන්න මෙහෙම ප්‍රාර්ථනා සම්පතකාශ රූපං අභිනන්දති අභිවදති අභිවසායිතිත්‍ති දස රූපං අභිනන්දත අභිවසායිතිත්‍ති මේ රූපය අභිනන්දනය කරනවා සාද කරනවා හොඳයි හොඳයි ලක්ෂණයි මේ ආදී වශයෙන් කියන සිතදී ඒ රූපයේ රූපයේ අපේ සිත පැත්තකට පවතින ගිලගෙනවා වගේ රූපේ ගිලගෙනවා වගේ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේදී එහෙම රූපං අභිනන්දනා දේවතාවගේ සිත් උපජ්ජිනාන්දී රූපේ කෙරේ සංහාවක් ඇති වෙනවා ඒකේ සහිත. දැන් රූපේ නන්දේ සදුපාලන විශේෂ සංහාවක් සහිත දීපයක් ඇති වෙනකොට නැත්නම් දීපයේ සහිත සංහාවක් ඇති වෙනකොට රූපය අපි සිතින් උපාදාන කරනවා. සත්ත්ව උපාදාන පත්‍යෝ භවෝ ඒ උපාදාන කළාට පස්සේ කර්ම භව රැස් වීමක් සිදු වෙනවා. දාපියා විස්තර කළා. එතකොට බහපත්‍ය ආදාසේ කම්ම භාගිකා නැවත જાතියක් ගැන දෙනවා. මෙන්න මෙතෙන්දී මේක රූප සමුදයක් කියලා බුදුහාමුදුරේ සෝතේ එක්කෝ. රූප නිරෝධය කියනකොට ඕකැනික් කරලා කියනවා. රූපං නාබිනන්දති නාබිවදති නාද්දෝසාය දික්කති. රූප අභිනන්දනය කරන්නේ ආස්වාද කරන්නේ හොඳයි ලක්ෂණයි මේ නිදී ආදී වශයෙන් වචන පිට කරන්නේ ඕ වචන පිට කිරීමේ සිටිවිලි ඕනේ. ඊට අමතරව රූපයේ සිතින් අල්ලාගෙන රූපේ ඉඳගෙන දැක්කගෙන එහෙම දුමක් නේද සිටින්නේ නැහැ. ඒතකොට මේ රූපේ ආකාරයෙන් නම් නන්ද තෝනාගත තෝනාග්‍යෝ සාහිත්‍යත් එහෙම කරන්නේ නැත්නම් නන්දියක් උපදින්නේ සත්‍යයක දුෂ්ණාව තේරුම් කෙරේ අපහලවන්නේ. ඒ සත්‍යයක දුෂ්ණාව පහළුනේ නැත්නම් ඒ රූපේ අරමුණු කරගෙන ඒ රූපයේ කෙරේ උපාදාන ඇති වෙනවා. දැන් අපි හිතමු මේ රූපයක් ඇහැට දැන් රූපයක් උදාහරණයක් ගමු කනට දැනෙන ශබ්ද රූප නාසයෙන් දැනෙන සුවඳ රූප දිවට දැනෙන රස රූප කායට දැනෙන ස්පර්ශ රූප කියලා ධර්මයේ තියෙනවා අපි උදාහරණයක් දැන් ගමු ඇහැට දැනෙන රූප ඒකෙදී ඒක දැකපු ලක්ෂණයි හොඳයි නිරේ ආදී වශයෙන් ආස්වාද කරනකොට ඒකේ ආලාපාවක් ගන්නවට කියන කෙනා එතකොට ඒක උපාදාන කරන සිතින් මල් වෙනවා ඒ සිතින් අල්ලා ගැනීම නිසා මේ කායික වාචික මානසික වියසයිත කර්ම බවට වීමත් තිබෙනවා මේක මෙහෙම දැන් තේරෙන කාරණා දැන් අපි තුන් මේ රූපේ උපාදාන කරන්නේ හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කියලා කියන්නේ මොකක්වත් නැහැ දැක්කයි කියලා ඉතින් කෙනාට ඒ රූපයේ කෙරෙහි කිසිම ඇලීමක් බැඳීමක් සන්නාවක් ආසාවක් සංදයක් කුද්ධියක් නැත්නම් මොකක්ද වෙන්නේ මොනම දෙයක්වත් දැක්කන්නේ එහෙම නැතිනකොට ඒ රූපයේ සිටින් අපි උපාදාන කරන්නේ මේ උපාදාන නොකරන නිසාම ඒ රූපේ අරමුණු කරගෙන කිසිම කාලක ක්‍රියාවක් දෙන්නට පිටක් නෑ කිසිම වාචික ක්‍රියාවක් අපි සිදු කරන්නේ නැහැ කිසිම මානසික ක්‍රියාවක් සිදුවන්නේ නැහැ මෙන්න මේ විදිහට ඒ කායික වාචික මානසික විවිධ සම්බවයන් ප්‍රශ්නෝණ විට මේ රූපේ අරමුණු කරගෙන මරණ මොහොතේ කිසිම කර්ම සංස්කාරයක් පිටට එන්නේ එන්නට බැරි නම් මේ රූපේ අරමුණු කරගෙන නැවත යාසියක් ගෙන දෙන්නට බැහැ. එතකොට ඒ රූපේ නිසා යම් කිසි අනාගතයේ රූප සමගයක් රූපයක් ඇති කර ගැනීමට හේතුවක් නාමයේ රූපයන් කලින් මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා ඒ රූප සමුදේ නිරුද්ධ වෙනවා ඒක නිසාම ඒක තුළින් ඇති වෙන වේ රූපේ නිරුද්ධ වෙනවා මේක ප්‍රායෝගික වශයෙන් මේකට පස්ව දිනවල ගියාට පස්සේ සල්කනා කරලා බලන්න තමන් ඉස්සර කාලේ ආස්වාද කරලා හොඳයි කියලා ලස්සනයි කියලා අල්ලගෙන දඟලලා අපි මේ ආකාරයෙන් කායික වාචික මානසික වශයෙන් කරපු ක්‍රියා සහිත රූපයක් ගැන සිහි කරන්නේ කල්පනා කරලා බලන්න මේ එකක්වත් මම සිතින් කලේ නැත්නම් සිතින් මේ රූපේ හොඳයි කියලා නැත්නම් අල්ලගත්තේ නැත්නම් උපාදාන කලේ නැත්නම් මේ මොකක්වත් කායික වාචික මානසික ආදී දාන හදන්නේ එන රූපේ සිතුවේ තියෙන මාත්‍රකවත් තමයි ලබන්නේ එහෙමනම් ඒ රූපේ තුලින් මගේ සංසාර ගමන කෙස්සේම දෙක්වන්නේ නැහැ. ආතෝ සම්මේ කාරණාව ටිකක් අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට රූපය ආස්වාද අභිනන්දනය ආදී නොකරන නිසා ඒ තුළින් සම්පේතික තෘෂ්ණාවක් ඇති නොවන එතකොට උපාදානක් නැහැ. කිසිම රූපයක් අපි හිතෙන් උපාදාන කරේ නැත්නම් ඒ තුළින් ඒ රූපය අතු කරා කිසිම සම්මබව රැකීමක් ඇත්තක් නැහැ. අන්න බව නැත්නම් භවපත්‍යයාදී මෙතනම බව දිනවට නැවතී කියන පහළන්නේ භවයක් නැත්නම් ඒ තුළින් ජාතියක් ගෙන දෙන්නට බැහැ. මේක තේරුම් ගන්න. මේ විදිහට තේරුම් ගන්න ඕනේ අනන්තයේ ශරීරයේ තියෙන කොටස් පහක මොන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු පහ. නමුවේ මිනිසුන් නමුවේ මිනිසා මේ ආකාරයෙන් රූප සමුදයක් ඇති වෙනවා. මේ විදිහට සිත් ඒවා උපාදාන නොකරගෙන කටයුතු කිරීම නිසා මේ රූප සමුදය නැති වෙනවා ඒක නිසාම රූප නිරෝධයක් එතනක් දකින්නට පුළුවන් කියන කාරණාව අවබෝධ කරගන්න බලන්න. මේක ප්‍රායෝගික වශයෙන් භාවනාව තුළින් කළ යුතු දෙයක්. ඒ කරන්නට ප්‍රතිපත්ති මංගලාවක් තියෙනවා සංගමණය කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. ඊළඟට කියන්න තියෙන්නේ අපි මේ රූපේ මත්තකම කියන්නේ මේ රූප නිරෝධය ගැන අපි අවස්ථා කීපයක් ප්‍රකාශ කරලා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රූපේ මත්තකම නැති යන්නේ. බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ සිදුවෙච්ච සිදුවීමක් කියලා මම මේ කතාව කියන්නේ. බුදුහාමුදුරුවෝ වැඩෙන්න කලින් විද්‍යාමහන්දුරු කෙනෙක්. මේ හාමුදුරන්ට ඉතිපාඨාරය කියන ඕන දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ඕන කෙනෙකුට යන්න පුළුවන්. නමුත් රහත් වෙලා මාර්ගඵල නැහැ. ඊට පස්සේ මෙයාට කල්පනා වුණා මේ රූප නිරෝධය දකින්නට. පොඩේද මේ රූපේ ගැන පටන් ආපෝතේ ගෝවල් කියන මූල ධාතු හතර සහ උපාදාය රූප කියලා මේ මම කලින් කියන්නේ. මේ අඳු උපාදාය රූප ගැන වැඩි සැලකිල්ලක් දැක්කේ නැහැ. පටන් ආපෝතේ ගෝවල් කියන මූල ධාතු හතර සම්පූර්ණයෙන්ම නිරුත්තරන්නේ කොතනද? කියන එක දැන් යාට දැනගන්න ඕන. මොකද අපි මරණ රූපේ නිරුත්තරන්නේ දැන් අපේ සමාන මනුස්සයෙක් වශයෙන් රාජ්‍යයෙන් නැතිගෙන මරණයෙන් මරණයට පස්සේ ඒ ශරීරයේ මේ පැත්තට දුක් කරලා යනවා. එතකොට මේ ශරීරයේ රූප කොටස් මූලික ධාතු හතර පටවියාපෝ තේජෝ බාහිර පටවියාදී ධාතු හැමද එකට එනවා. නැවත තනික ලොකු දිනානේ උපදිනකොට එතන ආය රූප කොටස් ජනිත වෙනවා. එතන පිටින් ආපහු පටවියාපෝ තේජෝ ආයතියි. එතනින් මේ ලැබිලා තියෙන බලය කියලා දැන් මෙතන තියෙන රූප කොටසක් තියෙනවා. එතනින් මම දැන් ලැබිලා තියෙන දෙවියෙක් නම් ප්‍රශ්නයක් නැහැ. එතන තියෙනවා මේ හැට නොබලන රූප කොටස. මේ ආකාරයෙන් මේක මරණය මේ පටවියාකෝ තේජෝ වල ඇත්තටම නැති යන්නේ. ඉතින් මේ හම්බුන ඕනකම තිබුණා මේ කවදාද කොහොමද නැත්තටම නැති යන්නේ කියලා. ඒක පස්සේ න්යාය ඉස්සෙල්ලාම ධාතු මහරජේ හිමිරෝගේ මේකයි කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. අපි නම් ඕක දන්නේ නැහැ. අපිට වඩා උසස් දිගුර වෙනවා තවසේසාදී ලෝකේ තවසේසාදී ලෝකේ සත්‍යය නා සත්‍යය වලට වඩා බොහෝ දේවල් ගන්න යාගාවට ගිහිනවා. ඉතින් ඥානය සත්‍යයලා. එයා එනවා අපි නම් මේක දන්නේ. යහම කියලා දිව්‍ය ලෝකයක් අපිට ඉන්නේ දෙනවා අපිට වඩා ප්‍රභාස්රයි සත්‍ය සම්පන්නයි ඉද්ධි සම්පන්නයි. ඒ අයිතාවට කියන සමෝක දන්නේ නැති ඉතින් යන්නේ. දින තුනක්. ඒ අතරින් පස්සේ ගියා දුසිත කියලා දින ලෝකයක් තියෙනවා ඒක කියන්නේ. ඊට පස්සේ එතනත් ප්‍රේම ලැබලා කිව්වා නිර්මාණට තියෙන දින ලෝකෙට කියන්නේ ඒක කියන්නේ. ඊට පස්සේ අපි ඒක ගන්න පාර නින්නක වසවත් දින ලෝකේ ඉන්නවා. ඒක තමයි දින ලෝකේ ඉස්සලම දින ලෝකේ ඉන්න තැන. ඒක ගැට යන්න ඕක නෝනාදම දන්නේ නැහැ. ඒක නිසා දින ලෝකේ අපි නම් ඕක දන්නේ බ්‍රහ්ම ලෝක තියෙන බ්‍රහ්ම පාරිසද්ධිය කියලා එකක්. ඒක ඇයි අපට වඩා බොහෝම උසස් දිනුන අය ආයිති සම්පන්නයි. ඒ ආනන්දන් නැති ඉතින්නේ. ඉතින් මෙතන ඒක බ්‍රහ්ම පාරිසද්ධිය නෑ කියනවා. බ්‍රහ්ම පුරෝහිත කියලා එකක් තියෙනවා. ඒක ඒක බ්‍රහ්ම ලෝකෙට. මුදල් ලෝකේ වා අපි ඒක දන්නේ මහා ප්‍රඥාව නා මුද බ්‍රහ්ම ලෝකෙ. එයා තමයි ලෝකෙම යන්නේ එයා තමයි ලෝකයේ අධිපති ලෝකෙම තමයි ලෝකයේ ඉස්තරය නොදන්නා දෙයක් නොදක්නා දෙයක් නෑ ඒක නිසා එයා ගාව කියන්නේ ඉතින් මහා ගියා මහා ප්‍රඥාදාව මහා ප්‍රඥාදාවට ගිහලා අනිත් අමුතේ සින්නේ යනවා මේ පතරේනා පොතේ දෝවල් ඒ දාස්වත සම්පූර්ණයෙන් නැත්තටම නැතිලා නිරුද්ධ වෙන්නේ පොතන්නේ පොතන්නේ කියන්නේ ඉතින් යා බලෙන් කරේ අහනකොට මහා ප්‍රඥා සූත්‍රය කියලා දක්වලා තියෙනවා මේ දේවල් සූත්‍රය දෙයකින් තමයි මම කියන්නේ. කියවා මම තමයි ලෝකෙම මම තමයි ලෝකයේ අපිට මඟදාන ලෝකයේ ඉස්සර මංගෙත මගෙන් මම තමයි ලෝකෙම ගෙවුම් කාර්යය කියන වචන ගොඩාක් දැක්කන අත්තර ඒ අත්දේ දැක්කන වචන ගොඩාක් කියලා. මේ මහාවුදුගේ උදෙන් ඕකහන්දලේ මහාවේ මේ පටේයාකෝ තේජෝය මූල දහස් පතර නැති මේ නැගුත් නැත්තටම නැති යන්නේ පොතල කියන එක දැනගන්න යන්නේ. දෙවිස්තර දුන්නා නම් ඒ උත්තරේමයි දුන්නේ කලින් උත්තරේමයි. දෙවිස්තරේ මහමුදුවන්ට ඒ උත්තරේම කිව්වා. ඊට පස්සේ තුන්වෙනි සැරේ අහනකොට මහමුදුවන්ම කිව්වා ඔබ වරදක් නෙකදී. බුදුහාමුදුරුවෝ ඔබ ළඟම ඉගෙද්දි බුදුහාමුදුරුවෝ අහන්නේ අහන්නේ මොකද මේ අපි පැත්තෙන් ආරාධන හොයාගෙන ආවේ. ඊළඟ ඔබ බුදුහාමුදුරන්ගෙන් මහා ගන්න කිව්වා. මහා ගන්න. ඊට පස්සේ මම බුදුහාමුදුරුවෝට ගියා. මේ හාමුදුරන්ගේ නම වශයෙන් දක්වන්නේ අර ධාතු පරිවේෂණය කරන හොය හොයා කියන්නේ නිසා ධාතු පරිවේෂක භික්ෂුව කියලා තමයි සාමාන්‍ය පොත්පත්වල මේ හාමුදුරුවෝ හඳුන්වන්නේ. එතකොට මේ ධාතු පරිවේෂක භික්ෂුව බුදුහාමුදුරුවෝට ගියා. බුදුහාමුදුරුවෝ කදින උපමාවක් කියනවා. මේ කාලේ නවුල ගමන් කරනකොට පක්ෂියෙක් ඇති කරන කුරුල්ලෙක්. ඉතින් මොහොත මැදට ගියාට පස්සේ ගොඩබිමක් තියෙනවද කියලා බලන්නට මේ පක්ෂය මුදා ගන්නවා. ආදී ආකාශ ඉරෝලට උපිය අම්බනවා. කියම්බල ගොඩබිමක් තියෙන දක්ෂකේනන උට ඒකත් උපිය අසල කරනවා. ඉතින් ගොඩබිමක් දක්ෂනේ වෙන්නේ නැත්නම් ආපහු අර කුඹ ගහලා දෙකම මේ පුරුල්ල කියම්බල ආපහු වෙනවා. බුදුහාමුදුරේ ඒ උපමාව කියන උඹ මේ ලෝක වටේ දිව්‍ය ලෝකයි කාම ලෝකයි ඔක්කොම වටේට වටේට ගිහිල්ලා කුරුල්ල ගියා වගේ ආපහු උඹ ගහ ගාවට ගියා කුරුල්ලා වගේ මයනකට මාවනේ එහෙම කියලා උඹ ඔය ආත්ම ප්‍රශ්නයන් වැරදි මිනිස්සු ඔය ප්‍රශ්නේ උඹේ බහන්දුවයි මොකද ප්‍රශ්නේ අහන්නේ මට ඒ ආපෝ දේවෝ වල සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යන්නේ කොතනද ඒකයි ප්‍රශ්නේ ඔබේ ප්‍රශ්නක් දැක්කේ ඒක අහන්න ඕනේ නෝනේ කත්ත ආපෝෂ පටවිත තේජෝ වායෝ නිස්සාදති මොනෝ දෙකම ප්‍රශ්නයන්න ගන්න. මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතර කොතනදී තියෙන්නේ නැත්තේ කියලා නිරතුරුව කියන ප්‍රශ්නේ අහනවා නම් ඇති යුක්තෝන ඒක බුදුහාමුදුරුවෝ පළවෙනි පළමුව ප්‍රකාශ කළා. ඒකට දී යුතු පිළිතුර මෙන්න මේකයි. මේ පාඩේ මම විස්තර කරන්නේ මොකද ඉතාලම් ගම්ලිහිරයි මම හිතුවට දෙන්නේ ඒක. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පදං. යත් ආපෝට තේජෝච්ච පඨවි වායෝන ගාදති. ඊපස්සේ අවසාන පදේ විඥානස්ස නිරෝධේන එච්චේතං උපරුද්ධති. අනිදස්ස විඥානෝ කියදීදී අනන්තෝ සම්බතෝපකම්ම ප්‍රයත්න සබාසරෝ විඥානයේ අවස්ථාවේදී අන්න ඒ අවස්ථාවක් එතනදී පඨවි ආපෝ තේජෝ වායෝ නඛාගති මේ මූල ධාතු අතර පිටින්නේ විඥානස නිරෝධයේ මේ විඥානයේ නිරුද්ධ වෙනකොට එක්කේ සම්පරුද්ධති එතෙන්දී මේ පඨවි ආපෝ තේජෝ වායෝ උපරුද්ධති නිරුද්ධ වෙලා යනවා ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිකන්ත එනවා ඒක තමයි මේ උත්තරේ මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මේ බුමත සිතයන් දැස්මේ ඥාන කියන්නේ ඔය විස්තර කරනවා කියන්නේ. මේ වැඩක් මේක. එතකොට මේකේ කියලා කියනවා සත්‍ය ජීවිත රසංජය අනුදොලන් සබඳවන් දෙය කප්පනාමත් රූපංජාතේ සම්පූර්ණ ආදී පාඩ. ඒදී ජීවිතයේ වෙනස් වෙනවා කියන උදාය වේලාදී මොකක්ද සංඥා සම්පන්නනේ සින්නතුන් දෙකක් නැති නිසා අන්තයකුත් නැතේ සම්බුද්ධෝපමං කිසිම ප්‍රේතනයක් නැති නිසාම රාගදෝෂ ආදී මොකක්වත් නැති නිසා හැමතැනම ප්‍රකාශය ඒ වගේම අනිදස්සනේ ඒක නිදස්සනයක් වශයෙන් දක්වන්නට කිසිම දෙයක ධර්මයේ මාර්ග කාඩවල මේක නිදස්සනයක් වශයෙන් මෙහෙම එකක් කියලා කියන්නට බැහැ මෙන්න මේ විඥානයේ නිරෝධේ විඥානස්ස නිරෝධේ නිරෝධේ විඥානයේ නිරෝධේ කියartifactId එක්කේ සමෝපරින් කිව්වේ කියන පටමිලාගේ මූල ධාතු අතර සම්පූර්ණ නිරුද්ධයයි කියන රාජ්‍යකනේ මේ තේනම් කරන තේනම් දාට පස්සේ නැවත ඉදීම අනිතදීම නැතිනම් නැවත මූල ධාතු අතර පහළ වීමක් මෙන්න මේ විදිහට රූප නිරෝධයක් කියනවා ඒක භාවනාවේ ජීවනම තත්ත්වයක් ගැන කතා කරනකොට ඒ කියන්නේ පිළිවන්නේ ඒක නිසා මේ රූප නිරෝධයේ මේ ආකාරයෙන් කියන ලබන කරුණ ප්‍රත්‍ය විස්තර කරන්නට මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ රූප නිරෝධ ගාමී ප්‍රතිපදාවන් පිළිබඳව මේ නෑට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර විදර්ශනා භාවනාව තුළින් රූප නිරෝධයට පත් කරගන්න ආකාරය සමත භාවනාවය කරන්නේ ඒකයි සමත භාවනාව තුළින් විද රූප නිරෝධයට පත් කරගන්න ආකාරය කියන්න තියෙන්නේ. ඊළඟට අනිත්‍යයට සමාදේ වෙන කියන්නේ කොහෙත්ම අවශ්‍යයි කමක් නැහැ මේක හැකියාවක් නෙවෙයි කියලා වැඩක් නෑ මොකද මේගොල්ලෝ අපේ රූපාවද ධ්‍යාන කරන්නේ නැත්නම් ඒක තවත් ගන්න බෑ නිරෝධ සමාපත්තිය කියන්නට හේතුවක් නෑ නිරෝධ සමාපත්තිය කියන අනාගාමී කියලා ඉන්නකොට ඒක අමතරව අවසාන වශයෙන් කියපෝ මේ දහස් කිසිම පසු පහළවන රූප නිරෝධය ගැන සිදුවන ආකාරය ගැන කියන්නට කිසිම හේතුවක් කිසිම වැඩක් නැහැ කියලා. ඒ කිව්වට මෙහෙට මොකක්ම අපිට කියන්නේ කිසිම දෙයක් කියන්නේ. ඒ නිසා අපි කතා කරන විදිහේ බලාපොරොත්තු වෙන රූප නිරෝධ ගාමන පරිපදාව වශයෙන් අර විදර්ශනා වශයෙන් භවනාව කියන තුළින් අපේ සිතට අමුවන මේ අත්ද අරමුණ රූප නිමිත්ත ඇත්තටම නැති යන ආකාරයෙන් භාවනාව ප්‍රයෝජනට හේතුනා පිළිපැදෙන්නේ සමන ආකාරයේ ප්‍රතිපatti මාලාවක් දෙන කාරණාවයි රෝග නිරෝධ ගාමී කටපදා වශයෙන් ඉගෙන ගන්න තියෙන කාරණා. ඒක නිදක් පාඩේ කරනවල ප්‍රතිසාරාංශයක් කියන්නේ දේශනාවෙම කියන බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කතා කරලා තියෙන රූපේ කියන්නේ මොකද්ද? රූප සංදේ කියන්නේ මොකද්ද කියන කාරණාව. අද කතා කරේ රූප නිරෝධය ගැන. රූප නිරෝධය කියන්නේ ඒ දෙයක් අපි අවස්ථාවක් කතා කරලා විදර්ශනා භාවනාව තුළින් රූප නිරෝධයක් අත්දැකීම සමත වශයෙන් රූප නිරෝධයක් අත්දැකීම සමත වශයෙන් රූප නිරෝධය අත්දැකීම තුළ අරූපාවද දිනවත්නේ ඒකේක සමාධි තුළින් ඒ වගේම නිරෝධ සමාපත්තිය කියන කාරණා අවස්ථා තුනේදී මේ සමුද්‍ර දින සාසනාට පස්සේ රූප නිරෝධයේ පස්සන ආකාරය. මේ ආකාරයෙන් අපි කලින් කියන්නේ අර ආහාර සමුදය රූප සංගම දේව කියලා කියපු දෙයක් නිසා දහස ආහාර නිසා රූප ඇති වෙනවා නම් ආහාර නිරෝධ රූප නිරෝධ ආහාර නිරුද්ධ වෙන රූප නිරෝධ වෙනවා කියන කාරණා. ඒක අපි මේ ප්‍රකාශ කළා. කර්මජීව ආහාර ග්‍රහෝ කියන හේතු හතරක් වෙන මේ හේතු හතරෙන් කර්ම නිසා ඇති වෙන රූප සම්මත නැති කිරීමට අන්තයෙන් අත්කරන්න දෙයක් නැහැ. කර්මය නිරුද්ධනාම ඒ කර්මය තුන නැතිච්ච රූපත් නිරුද්ධ වෙන අවස්ථාවක් තිබෙනවා. නමුත් කර්මයේ ශේෂයෙන් සඳහා අපි කලේ සබහානාවක් තියෙනවා නම් මේ කලේ ජීවිතයක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ අපි මේ කර්ම චිත්ත සිත නිසා පහළ වෙන රූපත් චිත්තෝ චේතෝ නිසා පහළ වෙන රූපත් ආහාර නිසා පහළ වෙන රූපත් මේ ඒ ප්‍රශ්න නැතුණාට පස්සේ නැති වෙන ඒවා නිරුද්ධ කිරීම නම් අවශ්‍ය ප්‍රතිමාලාවක් අවශ්‍ය නැහැ. නිරායාසයෙන් මේ රූප නිරුද්ධ කරනවා කියන කාරණා. එතකොට මේ සම්මතව අපි ප්‍රකාශ කළා රූප සංදේ ගැන කතා කරනකොට දාපි කතා කරන රූපන් අභිනන්දිය බෙවස්නා ජෝසාරියට ප්‍රතිආදී වශයෙන් සමාන සමාන සූත්‍රය සූත්‍රයෙන් දුක්ඛම් දේශනා ආකාරය ඒකෙත් ප්‍රතිවිරුද්ධ අදහසක් රූපයේ ආස්වාද කරන්නේ නැත්නම් අභිනන්දනය කරන්නේ නැත්නම් ඒකේ නිමක් නේද සිදුන්නේ නැත්නම් මේ රූපයේ කියන පාදාන්නේ නැහැ නැත්නම් කියන සුස්නාවකුත් නැහැ පාදාන සම්පූර්ණ සුස්නාවදී නැති නිසාම ඒකම අනුවරයෙන්කුත් නැහැ බව ජීවෝදා භවයන් මුත්‍රීම නිසා ඒ රූපය සුදුසුම නැවත ජාතියක් දෙන්නේ නැහැ ඒක නිසා මේ රූපය සුදුසුම නැන්දේ පහළවනවා නම් විශ්ව කොටසක් එන්න මේ රූපය සියලුම දෙයක් යනවා කියන කාරණා ඒක ඇහැ කරනවා කියන තේරෙම කියන කොටස් පහටම දෙද්දාලා දාලා අවබෝධ කරගන්න ඉතින් කියන කරුණත් අපි තේරුම් ගන්න මේ දක්වා කියනවාද කරුණවල පිළිසාරාංශය අන්නකට. එතකොට මේ කරුණ අවබෝධ කරගන්න යුතු වන්නේ කොටස් නැහැ මේ රූපේ මම කියලා හිතනවා මම මගේ කියලා හිතනවා මේක ආත්මයක් කියලා හිතනවා. මම දොස්තර මතකගෙන තමයි දෙයක් කරන්නේ. ඔබද රූප සමුදේ අපි දැක්කා රූප සමුදේ ගැන කතා කරලා ඒ සම්පූර්ණ දක්න කොටස් අපි කතා අවබෝධ කරගත්ත මොකද්ද මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේ හේතු නිසා හදගත්ත බලධර්මයක් හේතු නිසා මේ හේතු තිබුණා මේ හේතු නිසා මේ ඵලයේ හදගත්ත ආත්මයක් නෙවෙයි අනාත්මයි මේක සෝමිය උපසෝ ධර්මයක් කියන අවබෝධ කරගන්නයි රූප සම්දේශයෙන් මේ හේතු ධර්මයක් වුණාම හේතු වශයෙන් බල වශයෙන් නැතින ධර්මයක් වුණාම මේක දිගින් දිගට ප්‍රකට කරගෙන යනවා කියන සංඥාව වෙනකොට දුර සංඥාව කියලා එකක් මේක සදාකාලික වශයෙන් අවුරුදු 50ක් වෙන එකක් වෙනවා වෙනවා ඒ වශයෙන් හෝ නැත්නම් ආස්තින් ආත්මය යනවා කියලා දුර සංඥාවක් පහළ වෙනවා එන්න මේ දුර සංඥාව කියන එක නැති කර ගන්නට රූප නිරෝධය අපි අවබෝධ කරගත යුතුයි ඊට අමතරව නිවන් අවබෝධ කර ගන්නට රූප නිරෝධය අධ්‍යක්ෂණය ඒ සඳහා රූප නිරෝධයේ දැකිය යුතුමයි. ඒක මේ දක්වා මේකෙන් තමයි තමයි කියේ රූප රූප සංදේ රූප නිරෝධයේ ඉදිරිදී කියන්නේ තියෙන රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හතරවෙනි කාරණා. ඊට පස්සේ රූපේ ආස්වාදය ආදී නිස්සාරණය කරන කර්මක. මේ වගේම තමයි වේදනාව ගැන සංඥා ගැන සංස්කාර ගැන විඥාන ගැන. ඔය කර්ම පහ පිළිබඳව රූප ආදී කර්ම පහ පිළිබඳව ස්ථාන හතේ කියන දක්ෂතාවයේ ඉස්සරතාවයේ කරගත්ත කෙනෙක් කියනවා ඌ රහත් වෙනවා. ඉතින් ඒක කියන සමාජයේ පදකලින් පස්කස් වශයෙන් දක්වලා තියෙනවා. එහාගේ පොත්වලින් තියෙන කාරණාවක් මෙවැනි දේශනාවක් කියන කාරණාවක් අතර මතක තියාගෙන කෙනෙකුට කියන්නට පුළුවන්කම නෙවෙයි මේ නඩස් කරන්නේ. මේ මම මේ කියපු කාරණා පොතේ තියෙන කාරණාවල් මේ හදවතින් තියෙන හදවතින් දකින්න වශයෙන් කියනවා. ඒවා මේ හදවතින් කෙනෙකුට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙම හදවතින් තමන්ගේම ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගත්ත කෙනෙක් වුණා ඒ කියන්නේ විදිහට ඊළඟ ප්‍රතිඵලයක් ගන්න කෙනෙක් කියලා කියන්නට පුළුවන්කම ලැබෙනවා ඊට අමතරව අර කොටස් දකින්නෝනේ පංචස්කන්ධයම සාධවයෙන් ආයතන වශයෙන් සහ පරිසම්පාද ධර්ම වශයෙන් උපපරික්ෂටි උපපරීක්ෂණය කරන ලෝණි දුන සංසා දකින්නට ඕනේ ඒ ලෝණි දුන සංසා දැකීම ආකාරය තියෙන විදිහට මේ ඇයි තේරෙන කොටස් පමණක් වීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ ලක්පතු පරිණත කුසාරාංශය ඉදිරියේදී කරන්න යන දේශනාවල දේශනාවල ඉදිරිපත් කරන්න යන කරුණු මොනවද කියන කාරණාව ඉදිරිපත් මේ ධම්මයේ ප්‍රණී කියන ප්‍රසන්නත්වයෙන් මේ ධම්මයේ ප්‍රසන්නත්වය සහපතේ යථාපරිදව බෝධක සංකේයය ඒව බෝධක ගැනීම මේ පංචස්කන්ධ ලෝකේ තමයි දුක්ඛ සත්‍ය, සම්බේධ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පවතින්නේ. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් වෙන කොහෙවත් තියෙන එකක් නෙවෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් නිරෝධ සත්‍ය කියන්නේ සමන්ගේම කන්තරස්කන්ධ ලෝකයේ නෙමෙයි අත්දැකීම. ඒ නිරෝධ සත්‍ය අත්දැකීම තුළින් මෙහෙටත් මේ සම්පූර්ණ වාස්නාව සත්‍යතාවය වටහා ගන්න. මුදනේ කරන්න මම දේශනාවෙන් නිම කරන්නේ. සියලු දෙවියන් වහන්සේලා සාධිකව පාටිකන ආකාරයට මුම්මතා දේවානංගමයි දීකාපඤ්ඤං තමන් මොදිසා ජනලකන්ද සාසනන ආකාරයට මුම්මතා දේවානංගමයි දීකාපඤ්ඤං තමන් මොදිසා ජනලකන්ද දේශනන ආකාරයට මුම්මතා දේවානංගමයි දීකාපඤ්ඤං තමන් මොදිසා ජනලකන්ද මං කරන්ති ප්‍රාර්ථනා කරනවා පින්කම්මේ මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ සෝයාව නිබ්බාන පත්‍යාය ධම්මේ සම්මා සවක්ඛ්‍යාවන් නතු සම්බුද්ධ ආපමච්චතෝ ඒකලසිලෝකතෝ පස්සේ මේ ගෙනියන අපසල් සේවා පරිමහත් සත්පත් සේවා නිවන සංකේතන මේක සංකේත උපදේශම වේවා. අභිවාදන සේනිස්ස නිත්‍යං වද්දා ප්‍රායනෝද සාරෝ ධම්මා වද්දන් තේහාය වන්නෝ සුඛං බලං ආරෝ රෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේ විචය අත්මෝ නිබ්බාන සම්පත්තේ මනාති සම්ජිතෝ සුපත්තේ වන්නෝ